තෙරුවන් සරණයි. මාළුක්‍ය පුත්‍ර සූත්‍රය සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ දාසේවෙනි ග්‍රන්ථය මාළුක්ක පුත්ත සූත්‍රය එකසිය පණස් සත්‍යය පිටුව සංයුත්ත නිකාය හතරනි කාණ්ඩේ එකසිය පණස් හත්වෙනි පිටුව ආයුෂ්මත් මාළුක්ක පුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එකත් පස්වහුන් ආයස්මත් මාළුක්‍ය පුත්‍ර තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලාව ගණයා කෙරෙන් වෙන් ඌයම් නොපමාව කෙලස්තවන වෙර ඇතියම් නිවන් පිණිස මිහෙයු සිත් ඇතියෙම් වෙසෙන්නේම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකවෙන් දේශනා කරන සේක්වාය. මාළුක පුත්ත දිරාගිය වැඩි සිටි මහලු තුන්කල් ගත වූ පිළිවෙලින් පැසුළු පැසුණු වියට පැමිණි මහනොකු වූ යම්බදු තෙපේ සැකවෙන් අවවාද යදින්නා වුනම් මෙහිලා දැන් තරුණ භික්ෂූන්ට කුමක් කියන්නෙම් දැයි බුදුන් වහන්සේ ප්‍රශ්න කළේ එතකොට මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ මූලික කාරණාව මේ සූත්‍රය තුල පෙන්නන පරිවර්තනය පැහැදිලි කරන ආකාරය. මේ මාළුක්‍ය පුත්ත කියන්නේ මහලු භික්ෂුන් වහන්සේ නමක්. එතකොට මහලු මාළුක්‍ය පුත්ත මහලු තෙරණියක්. මහලු තෙරුණ වහන්සේ නමක්. එතකොට බුදුන් වහන්සේ අසනවා මාළුක්‍ය පුත්ත නුඹවන් මහලු තරුණ වහන්සේ නමකුත් මෙසේ ප්‍රශ්න කරනකොට තරුණ භික්ෂූන්ට කුමක් කියන්නේම්ද කියලා. අනේ විට මාළුක පුත්‍ර භික්ෂුව මෙසේ පිළිතුරු දෙනවා. මම දිරුයෙම් වැඩි සිටියෙම් මහලූයෙම් තුන් කල් ගත වූයෙම් දැන් මම වයසට ගිය බව මහලු බව දි รา ගිය වියපත් බව මාළුක පුත්‍ර තෙරණ වහන්සේ පාසරම්. පැසුණු වයසට පැමිණියම් නමුදු වහන්ස භාග්‍යවතුන් වහන්සේ සැකවෙයින් මට දහම් දේශනා කරන සේක්වා. එහෙත් භාග්‍යවතුන් වහන්සේ මට සැකවෙන් මේ ධර්ම දේශනා කරන සේක්වායි. සුගතයන් වහන්ස සැකවෙන් මට ධම් දේශන සේක්වා. මට ඒ ධර්ම දේශනා කරන්න ස්වාමීනි කියලා එතකොට මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අරුත් දැනගන්නෙම් නම් මැනවි. මටත් ඒ ධම දැනගන්න අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට හිමිකරුවෙක් වන්නෙම් නම් මැනවයි. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව අවබෝධ කරගන්නට මාල්ක පුත්‍ර තෙරුන් වහන්සේට තියෙන ඌවමනාව මනාකොට මේ ඡේදය තුලින් අපිට පේනවා. වයසට ගියත් ඒක අපි කිව්වේ මේ නිවන් මඟ තරුණ මහලු අවුරුදු 7 දරුවෙක් වුණත් ගැහැණු පිරිමි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් වෙනසට මේකට වයසක් නැහැ මේ සිතට වයසක් නැහැ සිතක් තියෙනවා නම් ඒ සිතේ මිදීමකුත් තියෙනවා අපිට අහන්න ලැබෙනවා මේ අවුරුදු 120ක් ගියත් මේ ශාසනය තුළ මේ විදිහට වයෝවෘද්ධ වයසේ සිටින අය මේ දහම අවබෝධ කරන බව. ඔබගේ වයස අවුරුදු 70 වෙන්න පුළුවන්. ඔබගේ වයස අවුරුදු 60 වෙන්න පුළුවන්. අවුරුදු 80ක් වෙන්න පුළුවන්. වයස ඔබ හිතන එකක්. මේ සිතට වයසක් නැහැ. සිත කියන්නේ විඥාන දැන ගැනීමයි. ඒ අවුරුදු 7 දැනගත්තත් අවුරුදු 120න් දැනගත්තත් අවුරුදු 70 වෙන් දැනින් දැනීමත් දැනීම නම් දැනීමක් පමණයි. එහෙනම් මේ ආයතන නිරෝධයට වයසක් නැහැ. මේ විඥාන මායාවට වයසක් නැහැ. ඒක හොඳින් ඔබ දත යුතු කාරණාවක්. සිතක් තියෙනවා නම් ඒ සිතේ මිදීමකුත් තියෙනවා කියලා අපි කියවන්නේ නිසයි. එහෙනම් ඔබට සිතක් තියෙනවා. එහෙනම් ඒ සිතේ මිදීමක් තියෙනවා කියන්නේ නිවනකුත් තියෙනවා. සිතක් තියෙනවා නම් ඒ සිතේ මිදීමකුත් තියෙනවා. ඔව්. සිතින් මිදුණු මග දුකින් මිදෙන මඟ, නිවන් දකින මඟ, එයයි නිස්සාරණ මඟ. එය අපේ ඔබට නිතරම ඉදිරිපත් කරන වාක්‍යය. අපි බලමු දැන් බුදුන් වහන්සේ මාළුක්‍ය පුත්‍ර තෙරුණාසයට දේශනා කරන ධර්මයේ මාළුක්‍ය පුත්‍ර එකීමයි හංගෙවුද චක්කු විඥාණයෙන් දතයුතු නුදුටු නුදුටු හිරු යම් ඒ රූපය වෙද්ද දැන් මෙතන මේ තේරුමත් සූත්‍රෙ බැලුවාම ඊටාම ගැඹුරු ධර්ම කාරණාවක් තමයි බුදුන් වහන්සේ මාළුක පුත තෙරුණ වහන්සේට දේශනා කරන්නේ. ඔබට නිතරම ඇහෙනවා ඇති අපි කියනවා මේ ධර්මයේ එක්තරා එක්තරා අවබෝධයකටපත් වෙන කෙනෙකුට ඒ කියන්නේ මේ සත්‍ය ඥානෙ අවබෝධ වෙනකොට දර්ශන ඥානෙ අවබෝධ වෙනකොට අපි කියන දෙයක් තියෙනවා හැම දෙයක්ම වෙනද විදිහට පේනවා අපි මේ කියන්නේ අනිදස්සන විඥානයේ තියෙන තැන මේ දර්ශන අවබෝධය තුලින් මොකද වෙන්නේ අවසානයේට මේ දර්ශන අවබෝධයටපත් වෙන සෑම කෙනෙක්ම බාහිර දෙයක් මේ අපි අසුරු කරන දේ අපි ඇසුරු කරන විඥාන මායාව බව, චිත්තේන නියති ලෝකේ බව, අසකන දිවනාසයේ ඒ ආයතන වලින් ගොඩ නැගුණු සලායතන ලෝකෙක අපි අතරමං වන බව, අපි මේ දේවල් බාහිර තියෙනවා කියලා හිතන බව, අපි බාහිරට ගැට ගහලා බලන බව. ඒ නිසායි අන්තෝ ජටා බහි ජටා කියලා මෙතන අන්ත දෙකක් හම්බ අපි බාහිරයි කියලා ගන්න නිසායි. සාමාන්‍යයෙන් අසෘතවත් පු탁ජන කෙනා බාහිර ඇත්ත කරගෙන ජීවත් වෙනවා. සතා සිව්පාව පවා එතනයි ඉන්නේ. සියලු ආගම් තියෙන්නේ එතනයි. නමුත් මේ බුද්ධ දර්ශනයේ පෙර නොයසු විරු දහමක් වෙන්නේ පුබ්බේ අනුසය ධම්මේසු කියන තැන. පෙර නොයසු විරු දහමක් වෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම ඇත නැත අන්තවලින් මිදුණු දහමක්. තියනවා කිව්වත් වැරදි මහණෙනි නෑ කිව්වත් වැරදි. තියෙන ලෝකයක් නෑ මහණෙනි. මේක සිතකම වෙන ලෝකයක් කියන එක. ඒකයි චිත්තේන නීයති ලෝකෝ කියලා කිව්වේ. ඒකයි මනෝපුබ්බම මනෝපුබ්බංගමා ධම්මා කියලා කියන්නේ. එතකොට මේක දකින්න මහා නුවණින් සලායතන ලෝකෝ ලෝකෝ චිත්තේන නීයති ලෝකෝ. සලායතන නිසා හටගත් සිත තුල මැවෙන ලෝකයයි අපි මේ තියෙනවා කියලා අපි හිතන ලෝකේ කොහෙවත් නැහැ. අපි හිතන දේවල් බාහිර නැහැ. මේකයි ඇත්ත කතාව. අපිට කවදාවත් බාහිර හම්බ වෙන්නේ නැහැ. අපි දන්නේ විඥාන මායාව. විඥාන මායාවෙන් එහාට අපිට යන්න බෑ. එහෙනම් අපි දකින්න ඕනි. අසට එන්නේ කිරණයක් අපි දකින්නේ පොතක් කියුවේ. ඒකයි. ඇත්තටම කර්ණ සංකපටල හෙල්ලෙන එක එහෙම නැත්නම් චක්කු ප්‍රාසාදයේ තුල ওই වර්ණ අපි ඇස හදාගන්න එකක්. බාහිර තියෙන එකක් නෙමෙයි. අපි ශබ්ද හදාගන්න එකක්. බාහිර තියෙන එකක් නෙමෙයි. අපි දන්නවා හර්ඩ්ස් 20යි 26 මේ තරංග සංඛ්‍යාත තමයි අපේ කන්ට මේ කර්ණ සංක පටල හෙල්ලෙන්නේ තරංග වලට. එතකොට මේ කර්ණ සංක පටල හෙල්ලෙන එක තමයි අපි ශබ්දය කියලා කියන්නේ. අපි හදාගත් එකක් ඒක. ඒ වගේම යස්ටිස් හයි ලෙවල් ඒ තරංගායම් මේ වැඩි එක නිර්ණය කරනවා අඩු එක මේ වර්ණ නිර්ණය වෙන්නේ ඒ අනුවයි. යෂ්ටි සෛල කේතු සෛල වල ඒ හදාගත් එකක්. බාහිර එකක් නෙමෙයි. තොර වර්ණ අපි හදාගත් එකක්, ශබ්ද අපි හදාගත් එකක්. ඒ හදාගෙන විතරක් නෙමෙයි ඒවා එකට එකතු වෙලා දෙයක් වගේ අපිට දැනෙන ගතියක් ඇති වෙනවා. මේක වෙන්නේ අපි බිත්තිය දිහා බලන් ඉන්න චිත්තක්ෂණ කෝටි ගණන් පහළනවා කියලා කිව්වා වගේ මේක ඒ ක්ෂණයේ වේගයට ඒ එන තප්පරෙනුත් නේ 1000න් පංගුවට ඒ තරම් ක්ෂණයෙන් මේක එනවා ස්පාක් ඒක අන්න ඒ නිසාමයි එකතු වෙලා දැනෙන්නේ ඒ එකතු වෙලා දැනෙන එක තමයි පටිච්චසමුපාදය කියලා කියන්නේ. එතකොට මේ ආරම්භණයයි පටිච්චසමුපාදය දැන ගැනීම. අපි පොත කියලා කියනකොට ඒ සේරම වෙලා ඉවරයි. දැන් මෙන්න මේ අවබෝධය තුලින් තමයි අපි බාහිර අපි ඊතන දේ නැති බව දකිනවා. අන්න එතන අපිට බාහිරේ රූපයන්තයෙන් මිදෙනවා නාමයන්තිනුත් මිදෙනවා අපි අපිට එන අරමුණ අපි ගත්තොත් උපමාවක් විදියට පොත දකින්න හිත පොත කියලා දෙයක් බාහිර හම්බෙන්නේත් නැහැ සිතේ හම්බෙන්නේත් නැහැ එතකොට මේ ආරම්භනේ එතනම මේ දෙනවා. අපි මේක නිතරම පැහැදිලි කරනවා. මෙන්න මෙතනයි දර්ශනේ තියෙන්නේ. හැබැයි මේ දර්ශනේ මෙතනින් ඉවරද නෑ. ඒ න්‍යායාත්මක පැත්ත. දැන් ප්‍රායෝගික පැත්ත බලමු. දැන් ඔබ අත්දකින්න අත්දැකීමයි මෙතන වැදගත්තේ. සාන්දිටික ධර්මය අපි දකින්න ඕනේ. මේ ප්‍රායෝගික වෙනවා කියන්නේ මේ කෙනෙකුට වෙන එකක් නෙමෙයි සාන්දිටික මේ සාන්දිටික ධර්මයේ මේක හරිම හරිම සියුම් කාරණාවක් මෙතන ගැඹුරක් තියෙනවා. ඊට දැකිය යුතු ඒ කෝණයෙන්ම දැකිය යුතු වෙනවා. අර උදෑසන හිමිදිරි පාන්දර තනාග දියබිඳක යමෙක් දේ දුන්නත් දකීද ඊටම අදාළු කෝණකින් දැකිය යුතුයි මහණෙනි කිව්වේ. අනිත් වගේ සියුම් කෝණකින් මේක දැකිය යුතු වෙනවා. මේක හසු වෙනවා සියුම් කෝණයකට. මොකද දැන් මෙතන බලන්න දැන් එන අරමුණ මිදෙනවා. අනිමිත්තයි. නිමිති ප්‍රකට වෙන්නේ. දැන් මේ මොහොතේ ඔබට එන දැන් අරමුණක් එනකොට දැන් මේ අරමුණ බාහිර හම්බ වෙන්නේ දැන් මේක දන්නවා ගොඩක් අය ප්‍රායෝගිකව දැන් මේ ධහම තුල අධ්‍යක්ීම් තියෙනවා. ඒ නිසා දැන් මේ මාර්ගයේ කටයුතු කරන මේ දේශන අහන බොහෝ අයට දැන් මේ අධ්‍යක්ීම් තියෙනවා. දැන් අරමුණ මිදෙන බවටත් එයාට අධ්‍යක්ීමක් දැන් තියෙනවා. එයා දන්නවා දැන් අරමුණ එනකොට මේක බාහිර අර ඒක නැති බවට එයාට අවබෝධයක් තියෙනවා. අර කණ්ණාඩියේ දෙයක් නැති බවට අවබෝධයක් තියෙනා වගේම අත්දැකීමක් මෙතනත් දැන් ඇති වෙනවා. හැබැයි මේව නැති වෙලාද, පේන්නේ නැති වෙලාද, අඳ වෙලාද නැහැ. වෙනද විදිහටම පේනවා. වෙනද විදිහටම ඇහෙනවා. වෙනද විදිහටම දැනෙනවා. වෙනද විදිහටම ගඳ දැනෙනවා, රස දැනෙනවා, උණුසුම සීතල තද ගතිය මේ හැමදේම වෙනද විදිහටම දැනෙනවා. හැබැයි එකකටවත් අයිති නැති ස්වභාවයක් මතුවීගෙන එනවා. මෙන්න මෙතනයි මේ මාළුක්‍ය පුත්ත සූත්‍රය පෙන්වන තැන. ඊටාම ගැඹුරුයි. නමුත් මේ වාක්‍ය හරිම සුන්දරයි මේ ධර්මයේ දකින්න කෙනාට. මොකද මේ තැන හොඳට පැහැදිලි කරනවා මේ බුදුන් වහන්සේ. හැබැයි මේක දකින්න දර්ශන අවබෝධය තියෙන්න ඕන. එහෙම නැතුව මේ වාක්‍යවල මේ මේ දර්ශනේ දකින්න බෑ. මේ බුද්ධ දර්ශනයයි මේ තියෙන්නේ. මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ මේ මාළුක්‍ය පුත්‍ර භික්ෂුවට බුදුන් වහන්සේ ඒ දකින්න දර්ශනය ගැන පැහැදිලි කරනවා. ඒක ඊටාම ගැඹුරුයි. ඒක බැලු බැල්මට පරිවර්තනය කරලා තියෙන වචන ටික කියවනකොට ඔබට දැනෙන දේ නෙමෙයි මේක ඊට වඩා ගැඹුරක් තියෙනවා. ඒක සූත්‍රය තුල අපිට දකින්න ලැබෙනවා. අතිශය මේ මේ මේ මේ ධර්මයේ තුල තියෙන වටිනාම සූත්‍රයක් විදිහට අපි ඒක නිසා හඳුනා ගන්නවා මෙන්න මේ මාළුක්‍ය පුත්ත සූත්‍රය. ඔබට දකින්න ඔබ ප්‍රායෝගිකව අත්දකින්න දේ මේ පැහැදිලි කරනවා. දැන් ඔබ වෙනදා විදිහටම පොත දකිනවා. බිත්තිය දකිනවා. අඹගහ දකිනවා. හැබැයි මේ දෙයට ඔබගේ දැන් එහෙම දෙයක් නැති බවට අවබෝධයකුත් තියෙනවා. මේ මේ shabdයක් වර්ණයක් මේක චිත්තයක්. මේක එළිය එකක් නෙමෙයි. දැන් අපි හිත ඇතුලේ ජීවත් වෙනවා. දැන් මම එළිය මොකද්ද? ඒ ඒක නෙමෙයි දැන් මෙතන තියෙන්නේ. දැන් අපි හිත ඇතුලේ ජීවත් වෙනවා. අතට දැනෙන්නේ තද ගතියක්, ඇඟට දැනෙන්නේ තද ගතියක්, ඇහැට එන්නේ වර්ණයක්, කනට දැනෙන්නේ ශබ්දයක්. හරිනේ ඇහැට දැනෙන්නේ වර්ණයක්, කනට දැනෙන්නේ ශබ්දයක්. දැන් බැලු බැලමට ත්‍රිමාණ වෙලා පේනවා. ඔබ දන්නවා මේ නූතන ෆිල්ම් හෝල් වල තියෙනවා 3D, 7D කියලා ඔය කණ්ණාඩියක් දාලා ෆිල්ම් එක බලන. හොඳට බලන්නේ ෆිල්ම් එකේ බලන් ඉන්නකොට ඒ ඒ ඒ දේව ළඟට ඇවිල්ලා තියෙනවා වගේ ත්‍රිමාණ වෙලා පේනවා. එතකොට ඒකත් මේ ඇත්ත ලෝකේ වගේ නේද? න ත්‍රිමාණ වෙලා තියෙනව නේද? ළඟට ඇවිල්ලා කතා කරනවා වගේ එහෙම දැනෙනවා නේද? ඒතර ඒක විඤ්ඤාණ මායාවෙන් නේද මැවෙන්නේ? අපේම විඤ්ඤාණ මායාවෙන් නේද මැවෙන්නේ? එළිය කතාවක් නෙමෙයිනේ. එළිය කවුරුත් ළඟට ඇවිල්ලා කතා කරන්නේ මෙන්න මේ වගේමයි මේ කතාව. සැබෑ ලෝකයේ සත්‍ය ලෝකයේ හීනේ හියේ හීනෙන් අවදි වෙන එකයි. සත්‍ය ලෝකයේ හීනේ දකින එකයි, ඒ හීනේ අවබෝධ කරන එකයි, ඒ හීනෙන් අවදි වෙන එකයි. කාරණා තුනක්. අපි හීනෙනොත් හීන දකිනවා. සැබෑ ලෝකෙත් හීනයක් දකිනවා. මේක පෙන්වන්න අපි කිව්වා ටීවී එකෙත් අපි දකින්නේ අපි ටීවී එකේ දාගෙන පින්තූරයි, ශබ්දයි දැම්මට අපේ රාගදේශ මොහ උස්සගෙනයි අපි ඉන්නේ කියලා. අපි ටීවී එක දිහා බලාගෙන රස විඳිනව නෙමෙයි. අපි ටීවී එක දිහා බලාගෙන දේශය උස්සනව නෙමෙයි. අපේ සිතේ රාගදේශ මොහ උස්ස ගන්නවා ටීවී එකක් දාගෙන. අපි කියනවා අපි ටීවී බලනවා කියලා. අපි ආයතන ටික පිනවන එකයි හැමතිස්සෙම කරේ. අපි හැමතිස්සම කරේ අපේ ඇස පිනෙව්වා, ශබ්දේ පිනෙව්වා, කන පිනෙව්වා, ගන්ධේ පිනෙව්වා, රස පිනෙව්වා, රසනහර පිනෙව්වා. අපි අපේ පහස උණුසුම සීතල සදගතිය පිනෙව්වා. අපි ජීවත් වෙනවා කියන්නේ සැප විඳිනවා කියන්නේ ආයතන ටික පිනවන එක. දැන් මේ අවබෝධය ඔබට තියෙනවා. මේවා අපි ගොඩාක් දීර්ඝව පැහැදිලි කරලා තියෙනවා දේශනා දහස් ගණනින් ඔබට අහන්න ලැබෙනවා. දැන් ඔබට මේ දේ හොඳින් ඔබ න්‍යායාත්මකව අසනවා. දැන් ප්‍රායෝගිකව ඔබ අත්දැකීනුත් ලබනවා. දැන් ඔබ දන්නවා ඔබට මේ දේ බාහිර මේ එන අරමුණ එනවා. හැබැයි ඒ අරමුණට වටිනාකමක් දැනෙන ස්වභාවයක් ඔබට ටිකෙන් ටික දැනෙන්න ගන්නවා. අර කණ්ණාඩියේ දෙයක් නැහැ කියලා දැනෙනවා වගේ අවබෝධයක් ඔබ තුල ඇති වීගෙන එනවා. සංකිතේ නිබ්බිදාය. එවන කියන්නේ අවබෝධයෙන් එනේ අවබෝධඥානය. ඒ තුල තමයි රාග දේශ මොහ කෙලෙස් ෂය වෙන්නේ. ඒ දිට්ඨිය සම්මා දිට්ඨියට එන්නේ මෙන්න මේ මෙන්න මේ දර්ශන සමාපත්තිය තුලයි. දැන් එතකොට මෙතන දර්ශනය බලන්න වෙනද විදිහටම පේනවා. පේන්නේ නැති වෙලත් නැහැ. ඒ විඥාන මායාව ඒක වෙනවා. හැබැයි ඒ විඥානං අනිදස්සනං කියලා කියනකොට ඒ ඒ මෙතන වෙනද විදිහටම පෙවුනට ඒ තුල බැසගන්නේ නැහැ. න අබි අජ්ජෝසාය තිට්ඨති. දැන් අජ්ජෝසාය තිට්ඨති කියන න අජ්ජ න අභිනන්දති අභවජති අද්දෝසායතිට්ඨති. මෙතන බැසගන්නේ මෙතන වටිනාකමක් දැනෙන්නේ අපි කිව්වා ඔබට චන්දරාගයයි මෙතන නැති වෙන්නේ කියලා. රස පටිසංවේදී රස රාග න පටිසංවේදී වර්ණ පටිසංවේදී වර්ණ රාග න පටිසංවේදී. හැබැයි මෙතන වැදගත්ම දේ තමයි මේ බුදුන් වහන්සේ පෙන්නනවා මාළු මේ මාළුක්‍ය පුත්ත භික්ෂුවට පෙන්නනවා මාළුක පුත්ත තෙරුණ වහන්සේට පෙන්නනවා මෙතන මේ දර්ශනය දකින්න හැටි. මේක අතිසියුම් කාරණා. මෙතන වටිනාකමක් දැනෙන්නේ මේ අරමුණු වලට ඇත්තටම අභ්‍යන්තරයේම මිදීමක් සිද්ධ වෙනවා. ඔබට ඒ අත්දැකීම දැන් ටිකෙන් ටික දැනෙන්න ගන්න. අපි කියන එකට බෝධිඅංග වැඩෙනවා කිය. බෝධි අංකුර හැමතැනම දැන් මේ බුද්ධෝත්පාද නාලිකාව ඔස්සේ පැලවිගෙන එනවා. හැමතැනම බොහෝ අය දැන් නිවන් මඟ විවර වීගෙන එනවා. සුගතිපරායන වීගෙන එනවා. දැන් සෝතාපන්න මාර්ගයේ මතු වීගෙන එනවා. පටිසෝතයට හැරීගෙන එනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. ඒකට හේතුව ඔබ දර්ශන ඥාණයට දැන් ටික ටිකපත් වීගෙන එනවා. ඔබ සසර දුකෙන් මිදෙනවා. ඒකයින මග්ගෝ අයම් බික්කවේ කිව්වේ මෙන්න මෙතනයි සතර හතිපට්ඨානෙ කියන්නේත් මෙන්න මෙතනමයි. පෙන්නවා කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන්නේ ස්කන්ධයේ උදේවැය දැකීම කියන්නේ ආරේකාන්ත සීලය කියන්නේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ එකම එක කාරණයක් බව. ඒ කියන්නේ එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන එක. ඒක සිද්ධ වෙන්නේ සත්‍ය ඥානෙ තුල දර්ශන ඥානෙ තුලයි. ඒකයි බුදුන් වහන්සේ පස්සක තවස මුණ ගැහෙනවත් අන්න ධම්මචක්කපවත්තන සූත්‍රේ ධම්සක් පැවතුම් සූත්‍රේ බුද්ධ දර්ශනයයි දේශනා කරන්නේ. කවුරුවත් නැහැ අපි කිව්වා භාවනා කළ නිවන් දැකපු බවක් මේ සූත්‍රවල. හැම කෙනෙක්ම දර්ශන අවබෝධයෙන් සෝතාපන්න වෙන්නේ. ඒක දා ඒක සම්ධම්ම සංගීකරණෙත් මනා කොට පිටු ගානනාවක ඔබට දකින්න ලැබෙනවා. දර්ශන සමාපත්තියයි ඒ සද්ධර්ම ශ්‍රවණය තුලයි නිවන් දකින්නේ. ඒ තුලයි නිවන් මඟ විවර වෙන්නේ. ඒකයි සබ්බස සූත්‍රයේ දස්සනා පහතබ්බා කියලා දේශනා කරේ. ඒකයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කිව්වේ. එතනින් තමයි මේ ධර්මයේ විවර කිසි කෙනෙක් පටාචාරාවත් කිසాగෝතමි අඟුලිමාල ඕනම කෙනෙක් බුදුන් වහන්සේ දර්ශනය පැහැදිලි කරනවා. බුද්ධත්වයේ ලබලා පස්වක තවසන්ට මේ බුබ්බේ අනුසය ධම්මේසු කියලා බුදුන් වහන්සේ දේශනා කළේ බුද්ධ දර්ශනයයි. එයයි ධම්සක් පැවතුම් සූත්‍රය. ඒ තුල අජ්ජත් බහිද්දා කියලා සාස්වතය උත්තේජය කියලා පෙන්නන්නේ ඇත නැත අන්තවලින් මිදුණු මජ්ජේ ඥානං කියන තැන අන මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරනවා බුදුන් වහන්සේ. යේ ධම්මා හේතු භගවතේ සංහේතුන් තථාගත තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල ධමයි. එහි කර්මඵල නෙමෙයි හේතුඵල ධමයි. ඉතින් දකින්න හේතුම් පටිච්ච සම්භූතා හේතුභංගා නිරුද්ධති කියන්නේ මේ ආලෝකයේ තියෙන විට මෙතන අන්න ආලෝක සිත, ඒ වර්ණ සිත, අන ශබ්ද, අන වර්ණ ගන්ධ රස මේවෙන් ආත්මීය ආත්මීය ආරෝපණයක් අපිට ඇති වෙනවා. මේ සක්කාය ආත්මීය තියෙනවා කියලා දැනෙන ගතිය දෙයක් තියෙනවා නම් ඒ තම මම ඒසෝ අමසිය මේසවත්තා කියලා මම මගේ මගේ ආත්මය හැදෙන හැටි ආත්මීය ආරෝපණය ඇති වෙන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහසෙන් ඒ දිට්ඨ සුත මුත කියන දේව මේ එකතු වීමයි අන්න සංඛාරා කියන්නේ පටිච්ච සමුප්පන්න වෙනවා කියන්නේ. මේ අරමුණේ ගැනයි මේ සේරම ධර්මයේ කතා කරන්නේ මේ සිතට එන ආරම්මණයක් ගැන. ඒ කියන්නේ මුළු ධර්මයේම කැටි වෙනවා දුර්ලභ සද්ධාම ශ්‍රවණං ඒ ෂණ සම්පත්තියේ ෂණේ දකින්නයි අපි බැරුවේ මේ සිතට එන අරමුණක් සත්‍ය අරමුණ එක සිතක් දකින්න බැරුවයි අපි මේ ඉන්නේ. ඒ දැක්කොත් මොකද වෙන්නේ? ඒ දැක්කොත් ඒ ඒ සිතක් දකින්නවා කියන්නේ ඒ සිතක් කියලා ඔබ ඔබ දැන් මේ මේ දකින්න සිතත් මේ අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ හැබැයි මේ මොහොතේ දකින්න සිතත් ඇත්තක් නෙමෙයි විඥාන මායාවක් ඒකත් සත්‍යයක් නෙමෙයි තුන් කාලෙම මිදුණු දහමක් අන්න අකාලික ධර්මයක් අපිට හමු වෙනවා ඒයි ෂණ සම්පත්තියේ මේ ෂණේ ඇති වෙනවා නැති වෙනවා. ඒ සමුදේ අත්ගමංච කියන එක දකිනකම් හැබැයි කාටවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉති රූපං සමුදයෝ ඉති රූපං අත්ගමංච කියන එක ඒ ඉති රූපං ඉති රූපං සමුදයෝ ඉති රූපං අත්ගමංච. ඉති කියන්නේ තිතියක් නැහැ කියන එකයි. අපි තිතියක් තියෙන නිසා ඉති රූපං අන්න තියෙන රූපයක් කියලා හිතනවා. ඒකේ සමුදේ හටගත්තේ කොහොමද බැලුවොත් අන්න අත්ගමයේදී පේනවා. අන්න එතනයි මිදීම මේ න්‍යායාත්මක පැත්ත. මේ දර්ශනයට අවදි වෙන හැටි පෙන්වන්නේ. න්‍යාය පැත්තෙන් පෙන්වන්නේ. දැන් ප්‍රායෝගික පැත්තෙන් බලමු. සාන්දිටිකව මේක දැනෙන්නේ කොහොමද? ඔන්න ඔතන තමයි බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන තැන ඔබට දකින්න ලැබෙන. විඥානය අනිදස්සනයි බසගන්නේ නෑ මෙතන. අපපටිත්‍යයි. පතිත අපපටිත්‍යයි. විඥානේ බැස ගන්න නැති තැන. සබ්බේ ධම්මා නාලං අබිනිවේසයි සිතුවිලි වල රිංගන්නේ නැහැ කියපු තැන. ඒ කියන්නේ දැන් මේ පේන දේත් පේනවා. පේන්නේ නැති වෙලත් නෙමෙයි. හැබැයි ඒකේ වටිනාකමක් අගයක් නැහැ, හරයක් නැහැ කියන්නේ. බැස ගන්න නැහැ කියන්නේ. පේන්නේ නැති වෙලා නෙමෙයි. මෙන්න මෙතනයි දර්ශනේ. ඔබ දකින්න දක්ෂ වෙන්න. ඔබට දැන් බිත්තිය පේනවා වුණාට ඒ බිත්තියේ වටිනාකම නොදැනෙන ස්වභාවයක් එනවා. ඔබට පොත පේනවා වුණාට පොතේ වටිනාකම නොදෙන ඒ අවබෝධයෙන් මතුවෙන්නේ. එයයි දර්ශනය. එයයි දර්ශන විසුද්ධිය තුළ ඔබ අත්දකින දේ. ඔබේ සිතුවිලි ඔබේ ඇහැට එන වර්ණ හැඩතලවල ඔබට ඇහෙන ශබ්දවල දැනෙන රසවල ගන්ධවල ඒ පහසේ ඔබ ඒ සියල්ලෙන් මිදෙන ස්වභාවයක කටයුතු සිද්ධ වෙනවා. ඒ මිදීමයි මෙතන චේතු විමුක්තිය අනිමිත්තයි නිමිති ප්‍රකට වෙන්නේ ශුන්්‍යතයි අප්‍රණීතයි කිව්වේ එතනයි. අන්න තණ්හාමාන දිට්ටි ප්‍රහීන වෙන තැන. දකින්න මහා නුවණින් මෙතනයි ආසවක්ෂය ඥානෙ මෙතනයි ආරෂ්ඨාංග මාර්ගයේ මෙතනින් තමයි ආරෂ්ඨාංග මාර්ගය පටන් මේ දැක්කොත් මේ දකින දැකීම මේ සත්‍ය ඥානය තුල මෙතනින්මයි කෘත්‍ය ඥානය මතුවෙන්නේ. ඒ කියන්නේ මේ අවබෝධයටපත් වෙන විට ඔබටම ප්‍රායෝගිකව සාන්දිටික වෙනවා හැම දෙයකින්ම මිදෙන බව. ඒ මිදීමයි මේ මාළුක්ක පුත්ත සූත්‍රය තුල ඒ දේශනා කරන්නේ. දැන් මෙන්න මේ වාක්‍ය තුල මෙන්න මේ ටිකයි පැහැදිලි වෙන්නේ. මාළුක්‍ය පුත්ත දැන් මේ සූත්‍රයේ සිංහල පරිවර්තනයටත් වැඩිය අපිට සූත්‍රෙත් ගොඩක් වැදගත් වෙනවා. ඒ කිමයි හඟියුද? චක්කු විඥාණයෙන් දත යුතු නුදුටු නුදුටු විරු යම් මේ රූපයෝ වෙද්ද. ඔවුන් නොද දකිව් නම් ඔවුන් දකින්නෙමි තොපට නොද සිතෙක් වේ නම් ඒ කියන්නේ චක්කු විඥානයේ දතයුතු නුදුටු කියන්නේ මේ මේ පේනවා මේ පොත කියන එක දන්නවා නමුත් ඒ පොතට ඒ පොත ඒ පොත කියන එක නැතුව නෙමෙයි පොත තියෙනවා හැබැයි පොතේ මිදුණු දැකීමක් ඒකයි මේ විඥාණයෙන් දතයුතු ඌ නුදුටු නුදුටු විරු යම් මේ රූපයෝ වෙද්ද මේක නිකන් සමීකරණයක් වගේ මේ වචන ටික කියනකොට නොද දකියුනම් ඔවුන් දකින්නේමි. අන්න මේක දකින්න නෑ කියන්නත් බෑ. දකිනවා. දකින්න නෑ කියන්නත් බෑ. දකිනවා. හැබැයි දකින්නවද නෑ ඇත්තටම. දකින්නවා කියවත් වැරදි නෑ කිව්වත් වැරදි. තොපට නොද සිතක් වේ නම් තොපට එහි ඡන්දයක් හෝ රාගයක් හෝ අන්න ඇල්මක් හෝ ඇද්ද වහන්ස ඒ නොවේමය. මෙන්න මෙතනයි මාළුක්‍ය පුත්ත සූත්‍රයේ පෙන්නන වටිනාම තැන. දැන් ඔබ දකින්න. තං කිම් මඤ්ඤේ මාලුක්ක පුත්ත යේතේ චක්කු විඥානේ රූපා අද්දිඨා අද්දිඨ පුබ්බා නච්ච පස්සති නච ත හෝති පස්සේ යන්ති අත්තිතේ තතෝ తత్వය ඡන්දය ඡන්දෝවා රාගෝවා ප්‍රේමේවාති නො හේතං නො හේතං බන්තේ එතකොට තංකි මඤ්ඤ මඤ්ඤති මාළුක්‍ය පුත්ත යේතේ චක්කු විඥානේය රූපා අද්දිඨා අද්දිඨ පුබ්බා නච්ච පස්සති පස්සසි නච තේ හෝති පස්සේ යන්ති අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා ප්‍රේමං වාති නො හේතං බන්තේ එතකොට මෙතන තමයි මේ සූත්‍රයේ තියෙන ඇත්තටම ගැඹුරුම තැන තංකි මඤ්ඤති මාළුක්‍ය පුත්ත යේතේ චක්කු විඥානේය රූපා දිට් අද්දිට්ඨා රූපේ දකින්න නැතුව අද්දිට්ඨ පුබ්බහා නච්ච පස්සි පස්සි නච්ච තේ හෝති ඒ කියන්නේ පස්සේ යාන්ති අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා ප්‍රේමින් නොහෙතම් බන්ති. එතකොට මේ තමයි මේ කියන කාරණාව ඊටාම ගැඹුරුයි. කිම් අඤ්ඤති. ඒක දකින්න නැතුව නෙමෙයි. මාළුක්‍ය පුත්තේ කිමයි හඟියුද? චක්කු විඥානයෝ දතයුතු ඌ නුදුටු නුදුටු විරූ යම්මේ රූපයෝ වෙද්ද? එය විඥාණයට දතයුතු ඒ දකින රූපයෝ වෙද්ද? නුදුටු විරූ රූපයෝ වෙද්ද? නොද දකියුනම් ඔවුන් දකින්නෙමි. තොපට නොද සිතෙක් වේද? වේනම් ඒ දැන් මේ පේනවා. නමුත් ඒ පේන තැන මිදීම තමයි මේ පෙන්වන්නේ. මේ වෙනදා විදියටම පේනවා. වෙනදා විදියටම ඇහෙනවා. වෙනදා විදියටම දැනෙනවා. හැබැයි මේ පේන දෙයටත්, ඇහෙන දෙයටත්, දැනෙන දෙයටත් ඒ දැන් මේ පොත කියලා දන්නවා. හැබැයි මේ චන්දරාගේ දුර වෙනවා කියන්නේ ඒකේ වටිනාකම ඒ වටිනාකම මිදෙනවා කියන්නේ චන්දරාගේ බැස ගන්නෑ කියන්නේ ඒ එතන තමයි අත්‍තරම මේකේ තියෙන වටිනාම තැන. ඒ කියන්නේ මේකේ මේ බැස ගන්නෑ කියන එක. නොය